අනුවන පුද්ගලයෙක් කියලා හඳුන්වන්නට වටිනවා. ඒ වගේම දෙවනි නුවණ මද පුද්ගලයා තමයි ඒ Tamanගේ වරද වරද හැටියට පිළිගත්තාම ඒතනත්තාගේ වරද පිළිගන්නට සූදානම් නැතිද? කියන්නේ වරදකරුවා මං අතින් වරදක් සිද්ධ වුණා කියලා පිළිගන්නවා ඒ තැනත්තාට සමාව දෙන්නට සූදානම් නැහැ අනිත් අය. එහෙම Taman අතෙන් සිද්ධ වුණු දේ වරදක් කියලා පිළිගන්න තැනැත්තාට ඒ අවස්ථාවේදී සමාව දීලා ඔහුගෙන් වැරද්දක් සිද්ධ වුණා කියන කාරණය පිළිගන්නට ඔහු එතනින් නගා සිටවා ගන්නට සූදානම් නැතිනම් ඒ තැනැත්තත් බාලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ලෝකයේ අනුවන පුද්ගලයෝ නුවණ බද පුද්ගලයෝ අඥාන පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනෝ එක්කෙනෙක් තමයි වරද වරද හැටියට නොපිළගන්නා තැනැත්තා අනිත් තැනැත්තා තමයි වැරදුණු බව පිළිගත්තාම ඒ තැනැත්තාට නැගී හිටින්නට අත දෙන්නට සූදානම් නැති තැනැත්තා ඊළඟ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ පඬිතුයෝ දෙදෙනෙක් සිටිනවා ඥානවන්තයෝ සත්පුරුෂයෝ දෙන්නෙක් ඒ කවුද වරද වරද හැටියට යමෙක් පිළිගන්නවා නම් තමන් අතින් සිද්ධ වෙන වැරද්ද වැරද්දක් කියලා පිළිගන්නවා නම් මේ තනත්තා ලෝකේ ඥානවන්තෙක් පඬිතෙක්. ඒ වගේම තමන් අතින් වරදක් සිද්ධ වුණා කියලා යම්කිසි කෙනෙක් ඒ වරද පිළිගන්නවා නම් ඒ තනත්තාට අනුකම්පාවෙන් ඒ තනත්තා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඔහුට අත දීලා ඔහු නගා සිටවන්නට සූදානම් වෙනවා. මේ තැනත්තාත් ලෝකේ පඬිතෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මට මේ කාරණේ විශේෂයෙන් සිහිපත් උනේ මේ නීතිඥ සංගමයක් විසින් හැමතිස්සෙම කරන්නට සිද්ධ වෙන්නේ වැරදි කරපු අයගේ වරද නිවරද සනාත කරන්නට උසාවියක ඒ සඳහා කරුණු සොයන්නට කරුණු සනාත කරන්න කරුණු ඉදිරිපත් කරන්න කවුද වැරදිකාරයා කවුද නිවැරදිකාරයා කියලා පෙන්වන්නට වෙන් කරගන්නට සමාජයේ මිනිස්සු සත්‍ය වසන් කරන. එතකොට වැරදි කරපු අය වැරද්ද කළයි කියලා පිළිගන්නට ලෑස්ති නැහැ. එතකොට සමහර වෙලාවට දැන දැනම වැරදි කරනවා. එතකොට වැරද්ද කරන මොහොතේ ඒ අය තේරුම් ගන්නේ නැහැ මේක කලයින් පස්සේ මෙහෙම ප්‍රශ්නයක් මතුවේ ගැටලුවක් මතුවේ අර්බුදයක් මතුවේ කියන එක වැරද්ද කරන වෙලාවට වුන් සිතන්නේ ඒ වෙලාවට බොහොම පහසුවෙන් බොහොම සැහැල්ලුවෙන් ආත්මාර්ථය සඳහා ලාභය සඳහා තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා මිනිස්සු වැරදි කරනවා එහෙම වැරදි කරලා හැබැයි ඒක ලෝකයට හෙළි වෙනකොට ලෝකයට ප්‍රකට වෙනකොට මිනිස්සු ඒක වසන් කරන්නට හදනවා බොරු කියලා වංචා කරලා නොඑක ආකාරයෙන් තමන් නිවැරදි කරුවා හැටියට පෙනී සිටින්න උත්සාහ මේ බාල බව නිසා තමයි අපට ලෝකයේහි උසාවි හදන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම නීතිඥ වෘත්තියක් හැටියට වෙනම විෂයක් නිර්මාණය කරලා ඒ පිළිබඳව දක්ෂ වෙලා අනේකා වැරදි කරදු නිවැරදි කරදු කියලා තීරණය කරන්නට කරුණු සොයන්නට මේ මහා වැඩපිළිවෙලක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ බඳු පුද්ගලයෝ නිසායි වැරද්ද කළාට ඒක වරද හැටියට පිළිගන්නට මිනිස්සු සූදානම් නැහැ ඒකට එකඟ වෙන්න සූදානම් නැහැ. ඇයි මිනිසුන්ගේ ප්‍රඥාව මදකම නිසා. ඒ අනුවණකම නිසා බාල බව නිසා වැරදි කරනකොට ඒ කාරණේ සිහි කරන්නේ නැහැ. නමුත් පසුව ඒ අය ඒක වසන් කරලා නිවැරදි කරුවන් හැටියට පෙනී හිටිට උත්සාහ. ඒ වගේම උසාවියකින් තවත් දෙයක් කෙරෙන්නට ඕන. එක්තරා ප්‍රමාණයකින් කෙරෙනවා. මම හිතන්නේ තවත් ඒක වැඩි දියුණු වෙන්නටත් වෙනවා නම් වඩාත් හොඳයි. ඒ මොකක්ද දෙවෙනි කාරණේ? යම්කිසි කෙනෙක් වැරද්ද කළා කියලා පිළිගත්තාම ඒතනත්තාට නැගී සිටින්නට අත දෙනවා. ඒත් උසාවියකින් යම්කිසි කෙනෙක් වැරද්ද පිළිගත්තොත් ඒතනත්තාට මම හිතන්නේ යම් ප්‍රමාණයකට දඩුවම් ලිහිල් කිරීම පිළිබඳව සිතා බලන්නටත් ඒක කාරණයක් වෙනවා. ඒක හරියට අවංකව වැරද්ද කියලා පිළිගත්තොත්. ඒ වගේම ඒ අය යම්කිසි දඬුවමකට ලක් කළා වුණත් චරිතවත්ව ඒ හිරේ ඉන්න කාලය තුල හොඳින් කටයුතු කරනවා නම් ඒ කාලවකවානුවේ යහපත් චරිතයක් ඇති කෙනෙක් හැටියට ක්‍රියාත්මක වුණා නම් ඒ සියල්ල සැලකිලිමත් වෙලා નિયમિત කාලවකවානුවට කලින් ඒ තැනත්තා නිදහස් කරන්නටත් කටයුතු යොදනවා. ඒ වගේම අපේ රටේ යම් ප්‍රමාණයකට තියෙනවා විදේශ රටවල බොහෝ විට ඒ වගේ හිරයට නියම වෙන පුද්ගලයන් පුනරුත්ථාපනය කරන්නට එයාගේ මානසික සංවර්ධනය සඳහා විවිධ වැඩපිළිවෙළවල් නිර්මාණය කරලා තියෙනවා. මොකද මිනිස්සු වැරදි කරන්නේ යම්කිසි නොදන්නා බවක් නිසා නම් යම්කිසි දෝෂයක් නිසා නම් ඒ දෝෂයෙන් ඒ පුද්ගලයන් නගා සිටුවා ගන්නට, ගොඩ ගන්නට යමක් කිරීම මිනිස්සු හැටියට අපේ වගකීමක්, අපේ යුතුයකමක්. එතකොට යම්කිසි කෙනෙක් වරද පිළි අරගෙන සැකසෙන්නට උත්සාහ කරනවා නම් ඒ අයට සැකසෙන්නට අත දෙන්නේ නැතිනම් ඒබඳු සමාජය සත්පුරුෂ සමාජයක් කියලා හිතන්නට අමාරුයි. ඒ නිසා මේ සමාජය සාරධර්ම වලින් පිරි සත්පුරුෂ සමාජයක් බවට පමුණවන්නට නම් අර වැරදි කරන අය වරදින් මුදවා ගන්නට නම් අපට පුළුවන් වෙන්නට ඕන යම්කිසි කෙනෙක් අවංකව වරද පිළි අරගෙන සැකසෙන්නට සූදානම් නම් ඒ අයට සැකසීම සඳහා අත දෙන්නට සහාය දෙන්නට මඟ පෙන්වන්නට ඒ සඳහා සහන සලස්වන්නට ඒ පුනරුත්ථාපනය කරන්නට ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළල් ක්‍රියාත්මක කරලා සමාජය සුරක්ෂිත කරන්නට පුළුවන් නම් ඒක ඥානවන්ත බවක් ඒක පඬිත බවක් ඒක සත්පුරුෂකමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට උසාවියකින් මේ කරුණු දෙකම යම් ප්‍රමාණයකට කරන්නට උත්සාහ කරනවා. හැබැයි මිනිසුන් අවංක නොවෙනකොට සමහර වෙලාවට හා මම වැරද්ද පිළිගන්නවා කියලා කිව්වට නැවතත් ඒ මිනිසු නිදහස් කළොත් වැරදි කරන්නට පුළුවන්. එහෙම අයත් ඉන්නවා. වරද වරද හැටියට පිළි අරගෙන වරතින් නිදහස් වෙන්නට උත්සාහ කරන පිරිසකුත් සමාජයේ ඉන්නවා. හැබැයි තව සමහරු ඉන්නවා වැරද්ද කරලා කරපු බව පිළි අරගෙන ඒ වෙලාවට ගැලවිලා ගියාට ආයෙත් ඒ වැරද්දම කරනවා. ඒ කියන්නේ හරියට වරද තේරුම් අරගෙන අර සමාජයෙන් ඇඟ බේරා ගන්නට ගැලවෙන්නට විතරයි සමහර වෙලාවට ඒ අය උත්සාහ කරලා තියෙන්නේ. එබඳු අවස්ථාවලදී සිද්ධ වෙනවා ඒ පුද්ගලයින්ට යම් යම් දඬුවම් පමුණුවලා හරි සමාජය සුරක්ෂිත කරන්න. ඒ පුද්ගලයා සැකසෙන්නේ නැතිනම් ඒ පුද්ගලයාට හැදෙන්න ඕන කමක් නැතිනම් ඒ පුද්ගලයා රකින්නට සුරක්ෂිත කරන්නට උත්සාහ කළාට ඒ සඳහා උනන්දුවක් නැත්නම් ඔහුගෙන් සමාජයට සිද්ධ වෙන විනාශය හරි වළක්වා ගන්නට සිද්ධ අන්න ඒ නිසා තමයි ලෝකයේ දඬුවම් කියලා දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් ඇත්තට මිනිස්සු වැරද්ද පිළිගන්නවා නම් වරද පිළිගත්තාම ඒ මනුස්සයාට සැකසෙන්නට උදව් කරන්නට ලෑස්ති නම් මෙබඳු සත්පුරුෂයෝම පමණක් නම් ලෝකේ ඉන්නේ ඇත්තටම මම හිතන්නේ නීතිඥ සංගමයක්වත් උසාවියක්වත් නීතියක්වත් එබඳු රටකට එබඳු ලෝකයකට අවශ්‍ය වෙන එකක් නැහැ. එතකොට මේ සියල්ල අපට කරන්නට සිද්ධ වෙන්නේ මොකක් නිසාද? මිනිස්සු අවංක නොවන නිසා, මිනිස්සු ප්‍රඥාවන්ත නොවන නිසා, මිනිස්සු සත්පුරුෂයෝ නොවන නිසා, ඒ අයගෙන් සමාජයට සිද්ධ වෙන හානි වළක්වන්නට විවිධ නීති රීති දඬුවම් ක්‍රම අපට සමාජයේ සම්මත කරගෙන පවත්වන්නට සිද්ධ වෙනවා. එතකොට නීතිය හරහා එහෙම නැත්නම් දඬුවම හරහා අපි ගොඩක් වෙලාවට කරන්නේ අර දෙවනි පුද්ගලයන් පිළිබඳව ක්‍රියාත්මක වෙන එකයි. ඒ කියන්නේ වරද පිළිගන්නේ නැති, වරද පිළිගත්තත් සකසන්න බැරි පුද්ගලයන් සම්බන්ධව තමයි අපට නීතියක් සහ දඬුවමක් කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ. යම් කෙනෙක් වරද වරද හැටියට පිළිගන්නවා නම් වරද සකසා ගන්නට ලෑස්ති නම් එබඳු අයට පුනරුත්ථාපනය සඳහා අත දෙන්නටත් ලෑස්ති නම් එබඳු පිරිසකට 아무තු දඬුවමක් අවශ්‍ය වෙන්නේ සමාජ කතිකාවත සමාජ සම්මුතියක් සාර ධර්ම කියන ඒවා තමයි එබඳු පිරිසකට අවශ්‍ය තතහගතයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා උන්වහන්සේ හැම විටම උත්සාහවත් උනේ නීතියෙන් දඬුවමින් පුද්ගලයා සකසනවා වෙනුවට පුද්ගලයාගේ මානසික සදාචාර සම්පන්න බව දියුණු කරලා සමාජ සම්මුති ඇති කරලා සමාජ කතිකාවත් ඇති කරලා පුද්ගලයාගේ සංයමය দমনය ගොඩනගන්නට පුළුවන් නම් තමන් තුලින්ම තමන්ටත් වරදක් නොවන අනුන්ටත් වරදක් නොවන තමන්ටත් ලෝකෙටත් දෙපක්ෂයටම යහපතක් වෙන සත්පුරුෂයෝ ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා මේ සත්භාවයට පමුණුවන්නට නම් ඒ පුද්ගලයන් තුළ යම් ප්‍රමාණයකට ප්‍රඥාව වැඩෙන්නට ඕන වරදෙහි ඇති වරද තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන ඒ බඳු සදාචාර ධර්ම පද්ධතියක් පුද්ගලයන්ගේ సంతාන තුළ වැඩෙන්නට ඒක අපි හඳුන්වනවා සීලයයි කියන. එහෙම නැත්නම් සංවරයයි කියන. සීලය සංවරය කියන එක අවශ්‍ය වෙන්නේ Tamangen ලෝකෙට සිද්ධ වෙන වැරදි අඩුපාඩු වළක්වා ගන්න. මගෙන් ලෝකයට සිද්ධ වෙන අපරාධ මගෙන් ලෝකයට සිද්ධ වෙන හානි වළක්වා ගන්නට තමයි මම තුල සීලය ගොඩනගා ගන්නවා කියලා කියන්නේ සීලයයි කියන එකෙත් අංශ දෙකක් තියෙනවා එකක් ලෝකයට සිද්ධ වෙන හානි වළක්වා ගැනීම අනෙක තමන්ට තමන්ගෙන් සිද්ධ වෙන හානි වළක්වා ගැනීම එතකොට පුද්ගලයා ඊතරම් දක්ෂ නැතිනම් ප්‍රඥාගෝචර ප්‍රඥාවන්ත නැතිනම් පුද්ගලයාගේ මනස පුහුණු කරලා නැතිනම් අනුන්ට හිංසා පීඩා කරන්න සිතුවිලි පහළ වෙනවා මරන්න හිතෙනවා ගහන්න හිතෙනවා බෙලිමිරි කන්න හිතෙනවා අඩු කඩන්න හිතෙනවා මේවා මිනිස්සුන්ට හිතෙනවා විවිධ காரணා නිසා මොකද द्वේෂය මනසේ උත්සන්න වෙනකොට කෝපය මනසේ උත්සන්න වෙනකොට Tamanට අකමැති දේවල් සිද්ධ වෙනකොට කැමැති දේවල් සිදු නොවනකොට හැඟීම් බර වෙනකොට පුද්ගලයා අනුන්ට හිංසා පීඩා කරන්න සිතනවා හැබැයි සිතුවා වුණාට ඒක වරදක් ඒක නොකල යුත්තක් ඒක පාපයක් ඒක අපරාධයක් තම මොන ආගමක් ඇදහුවා වුණත් මොන විදිහේ සංස්කෘතියකට අයිති වුණත් අනුන්ට හානි කිරීම හොඳ නැහැ කියන එක හැම මිනිස්සෙක්ම පිළිගන්නවනේ. මෙන්න මේ සදාචාරය තුලවත් අපට රැකෙන්නට පුළුවන් නම් ඒ පුද්ගලයාගෙන් ලෝකෙට අපරාධ සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෙට හානි සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයාට හානි කරන්න හිතනවා සමහර වෙලාවට. ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙනවා. එතකොට ව්‍යාපාද විතක්ක විහිංසාව විතරක කියන මේ දෙක ඇති වෙනවා. ව්‍යාපාදය කියලා කියන්නේ තරහමනාපය. විහිංසාව කියලා කියන්නේ හිංසාකාරී චේතනා. හැබැයි ඇති වුණාට ඒවා වචනයෙන් ක්‍රියාවෙන් ඒතනත්තා ක්‍රියාත්මක කරන්නට යන්නේ නැහැ. ඇයි කරන්නට යන්නේ නැත්තේ? එක්ක ආගම දහම ගැන හිතලා එහෙම නැත්නම් තමන්ගේ manussකම ගැන හිතලා මේක සුදුසු නෑ මෙහෙම කළොත් ඒක පාපයක් ඒක අපරාධයක් ඒක නොකල යුත්තක් මම පන්සිල් රකින්න කෙනෙක් මම සත්පුරුෂ මිනිස්සෙක් ඒ වගේම අපි සමාජයට මුණ දෙන්නට ඕන අපි කොහොමද මේ වගේ දේවල් කරලා සමාජයේ ජීවත් වෙන්නේ මේ විදිහට විවිධ සම්මුති තුලින් අපි සමාජය සදාචාර සම්පන්න බවට පත් කරනවා එහෙම පත් වෙනකොට අපි කියන එක සංස්කෘතියයි කියන්නේ එතකොට මෙහෙම විවිධ සම්මුති ඇති කරලා මිනිස්සු වැරදි කරන එකෙන් වලක්වලා ස්වයං පාලනයක් ඇති කරනකොට ඒ සංස්කෘතිය තුළ පුද්ගලයා යම් පමණකට සංවර භාවයකට පත් කරනවා. හැබැයි පරිබාහිරින් පමණක්. ඇතුළතින් නෙමෙයි. එතකොට ඒ තැනත් අනුන්ට කරදර කරන්නේ නැත්තේ අනුන්ට හිංසා කරන්නේ නැත්තේ Tamanට දුක් විඳින්න වෙයි කියලා හරි එහෙම නැත්තම් බැනුම් අහන්න සිද්ධ වෙයි කියලා හරි දොස් අහන්නට සිද්ධ වෙයි කියලා හරි නීතිය රැහැනට හසු වෙයි කියලා හරි එහෙම නැත්තම් අපවාද විඳින්න වෙයි ලැජ්ජා වෙයි මේ කරුණු පදනම් කරගෙන තමයි ඒ තැනත්තා රැකෙන්නේ මේ සීලේ ප්‍රාථමික අංශය ඒකට අපි කියනවා ශික්ෂණයයි කියලා. ඒ කියන්නේ කය වචනය හික්මවාගෙන තියෙනවා. හැබැයි ඇතුළ සංවර වෙලා නැහැ. තාම මනස නිසි තැනට ඇවිත් නැහැ. ඇතුලෙන් සිතුවිලි පහළ වෙනවා. ඇතුලෙන් නොමනාපය මතුවෙනවා. ගහන්න මරන්න කොටන්න හිතෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පමණට එතනත්තා ශික්ෂණයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා හික්මවනවා. එතකොට ශිෂ්‍යය කියලා කියන්නේ ශික්ෂණය කරනවා. මේ තැනත්තට මේවා විවිධ ක්‍රමවලින් පුහුණු කරනවා. දඬුවම් කරලා කියලා පුහුණු කරලා විවිධ ක්‍රමවලින් ශික්ෂණය කරනවා. ඒ සීලේ ප්‍රාථමික අවස්ථාව. සීලේ ගැඹුරු අවස්ථාව තමයි පුද්ගලයා පුහුණු වෙනවා පුද්ගලයා උනන්දු වෙනවා මේ ඇතුළතින්ම මතුවෙන හේතු කොහොමද අපි වෙනස් කරගන්නේ මට ගහන්න බනින්නට හිතෙන නිසානේ අපරාධ කරන්නට සිද්ධ වෙන්නේ ඇයි මට එහෙම හිතෙන්නේ අනුන් ගැන ඇයි මට අනුන්ට හිංසා කරන්න හිතෙන්නේ ඇයි මට අනුන්ට පීඩා කරන්නට හිතෙන්නේ මොකක් නිසාද මේ මනසේ මේ මනෝභාවය නැවත නැවත මතුවෙන්නේ මේ தත්වෙන් මම රැකෙන්නේ කොහොමද ඒකට මම මොකද්ද කරන්න ඕන ඒ තැනත්තා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න සංයමය වැඩෙන්න වැඩෙන්න සිහි කල්පනා වැඩෙන්න වැඩෙන්න ඔහු Taman පිළිබඳව මෙසේ සොයන් විවේචනයකට සොයන් පරීක්ෂාවකට එහෙම නැත්නම් සොයන් ප්‍රත්‍යවේක්ෂාවකට යොමු වෙනවා ඒ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා මේ කරන කාර්ය මේ සිතන සිතුවිල්ල කොතරම් යෝග්‍යද අයෝග්‍යද කියලා කල්පනා කරලා ඒ තනත්තා ඒ මනෝභාවයත් ඇති නොවන හැටියට ටිකෙන් ටික සංවර කරගන්න. අන්න ඒක අපි හඳුන්වනවා සංවරයයි හැබැයි ගැඹුරු සීලයයි කියලා. එතකොට ඒ මට්ටමට යනකොට ඔහු හිතින්වත් අනුන්ට පීඩා කරන්නට සිතන්නේ නැහැ. ඔහු සිතුවිල්ලෙන්වත් අනුන්ගේ විනාශය අපේක්ෂා කරන්නේ නැහැ. එතනට යන්නේ කලේසි නැහැ. අපි හැම කෙනෙක්ම මුලින්ම මේ සීලේ ප්‍රාථමික අවස්ථාව තමයි පුහුණු කරන්නේ. කියන්නේ ශික්ෂණය කියන අවස්ථාව. විවිධ සමාජ සම්මුතිය ඇති කරගෙන, විවිධ ලෝක සම්මුතිය ඇති කරගෙන, සංස්කෘතිය ඇති කරගෙන, සදාචාරය ඇති කරගෙන, ආගම දහම ඇති කරගෙන, ඒවා තුළින් විවිධ පදනම් ගොඩනගාගෙන පුද්ගලයින්ගෙන් ලෝකෙට සිද්ධ වෙන හානි කයෙන් වචනයෙන් ලෝකයාට සිද්ධ වෙන අපරාධ වළක්වා ගන්නට අපි යම් පමණකට උත්සාහ කරනවා. මේ සීලේ ප්‍රාථමික පදනම පුහුණු කරන්න පුහුණු කරන්න කලක් යනකොට ඒ තනත්තාට වැටහෙන්න ගන්නවා මතු පිටින් විතරක් මම රැකුණට ප්‍රමාණවත් නෑ මම ඇතුළතිනුත් රැකෙන්නට ඕන. අනේ ඇතුළතිනුත් රැකෙන්නට ඕන කියන අවබෝධය හු තුල ජනිත වුණාට පස්සේ තමයි ඔහුට පෙනෙන්නට ගන්නවා මගේ පිටස්තර ක්‍රියාකාරීත්වයේ ඇතුළ ක්‍රියාකාරීත්වයේ ද්විත්ව භාවයක් තියෙනවා. ඒ කියන්නේ පිටින් මං අනුන්ට හානි කරන්න හැබැයි ඇතුලෙන් හානි කරන්න හිතෙනවා. මේ පිටින් ඉන්න සංයමයේ দমনේ මගේ ඇතුලේ නැහැ. මේක එතනත්තට දැනෙන්න ගන්නවා. අන්න එහෙම දැනුණාම ඔහු මේ ඇතුළත සහ පිටත තියෙන පරතරය වෙනස් කරමින් ඇතුළත පිටත කියන දෙපසම එක තැනකට ගේන්න එකයිමකට ගේන්නට ඔහු නැවත නැවත උත්සාහ කරනවා. මෙහෙම උත්සාහ කරලා ඔහුගේ බාහිර චර්යාවේ තියෙන සංයමයේ দমনය මනස තුලත් නිසිලස ගොඩනගා ගන්නට පුළුවන් වෙනකොට අන්න ඒ තැනත්තා හැබෑවටම සීල සංවරයෙන් සංවර වුණු <clears throat> ලෝකෙටත් හානි නොකරන Tamanටත් හානි නොකර ගන්නා සත්පුරුෂයෙක් බවට පත් වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා අපි මේ ආගම දහම තුලින් සදාචාරය තුලින් උත්සාහ කරන්නේ අන්න ඒ බඳු සුචරිතවත් සත්පුරුෂ පුද්ගලයෙක් නිර්මාණය කරන්නට. එතකොට එහි කියන මේ දෙවැනි අවස්ථාව, ඒ කියන්නේ සිතුවිල්ලෙන්වත් අනුන්ට බාධා කරන හානි නොකරන தത്വෙට සංවර වෙන්නේ ඊටාම කලාතුරකින් පිරිසක්. ඒකට ඉතින් හොඳ දමනයක්, හොඳ ප්‍රඥාවක්, හොඳ සත්පුරුෂකම් සසරේ දීර්ඝ කාලයක් පුහුණු කරලා තියෙනවා. එතරමට ගැඹුරට පුහුණු නොවුණු කෙනා අර දෙවන අවස්ථාවේ එහෙම නැත්නම් අර මුල් අවස්ථාවේ රැඳෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික අවස්ථාවේ. ඒ කියන්නේ සිතුවිලි එච්චර ප්‍රසන්න නැහැ. ගහන්න, බනින්න, මරන්න, නසන්න හිතෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. ඒක අපරාධයක්, ඒක හොඳ නැති දෙයක්. එහෙම කළොත් නීතියෙන් දඬුවම් විඳින්න සිදු වෙන මේ මොන පදනමක් හරි ඇති කරගෙන ඒ තැනත්තා එකෙන් රැකෙන්නට උත්සාහ කරනවා. ඒ දෙවනි පිරිස. සමහර කෙනෙක් ඔතනවත් රඳවා ගන්නට බෑ. එයාගේ මනස සංවරත් නැහැ. ඒ වගේම මනසේ ඇති වෙන හැඟීම වචනයෙන් කයින් ඒ අය එහෙමම සත්ව ස්වභාවයෙන් ක්‍රියාත්මක කරනවා. කිසිම සදාචාරයකට කිසිම විනයකට කිසිම සංස්කෘතියකට කිසිම ආගම දහමකට කිසිම මනුෂ්‍ය ධර්මයකට එකඟ නොවේ ඒ අය හැඟීම් මත වහල් වෙලා Tamanගේ සිතැඟි වලට ඉඩ දීලා ඒ අය තම වෙලාවට ක්‍රියාත්මක එහෙම ක්‍රියාත්මක වෙනකොට ඔහුගෙන් හෝ ඇයගෙන් ලෝකයට බරපතල හානි සිද්ධ වෙන්න පුළුවන් බොහෝ අපරාධ සිද්ධ වෙනවා අන්න ඒ අපරාධ වළක්වන්නට තමයි අපට නීතිය සහ දඬුවම කියන එක අවශ්‍ය වෙන්නේ නීතිය සහ දඩුවම කියන එක අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඊටාම ප්‍රාථමික මට්ටමේ ඊටාම පහළම මට්ටමේ ඉන්න පුද්ගල පිරිස සංවර කරන්නට හෝ එහෙම නැත්නම් ඒ අයගෙන් ලොවට සිද්ධ වෙන හානිය වළක්වන. සමහරට ඒ අය සංවර කරන්න බැරි වෙන්නට පුළුවන්. බැරි වුණත් අඩුතරමින් ඒ මිනිස්සුන්ගේ ලෝකෙට සිද්ධ වෙන අපරාධෙවත් වළක්වන්න සිද්ධ වෙනවා. මොකද එක්කෙනෙක් නිසා සමාජයකටම පීඩා වෙන්න හානි වෙන්න ඉඩ තියන්නට බැහැනේ. ඒ නිසා ඒතනත්තට අකමැත්තෙන් හරි දඬුවම් කරන්න සිද්ධ වෙනවා. හිරගෙට අරින්නට සිද්ධ වෙනවා. හිර කරලා යම්කිසි නිශ්චිත පරිසරයකට මායිම් කරලා තියන්නට සිද්ධ වෙනවා. ඒතනත්තට සමහර විට පීඩා ඇති කරන්නට සිද්ධ වෙනවා. මොකක් සඳහාද? ඔහු හදන්නට බැරි වුණත් අනුන්ට සිද්ධ වෙන හානි වළක්වා ඉතින් ඒ ඊටාම පහළම මට්ටමේ මානසිකත්වයන් තියෙන දුබලම පුද්ගලයන් සංවර කරන්නට තමයි ලෝකේ නීතියක් කියලා එකක් ඒ වගේම ලෝකේ දඬුවම් කියලා දේවල් කලින් කලට නිර්මාණය වෙලා බිහි වෙලා තියෙනවා. ඊට වඩා ටිකක් මිනිස්සු සංවර වෙනවා නම්, ඊට වඩා ටිකක් ඥානවන්ත වෙනවා නම්, ඊට වඩා ටිකක් සත්පුරුෂෝ වෙනවා නම්, එබඳු සමාජයක් සුරකින්නට නීතිය නැතත් සංස්කෘතිය, සදාචාරය ආගම දහම මේවා ප්‍රමාණවත් වෙනවා. ඒනුත් ඔබට යනකොට එහෙම දෙයකත් බරපතල අවශ්‍යතාවයක් නැහැ. ස්වභාවයෙන්ම මිනිස්සු මනුෂ්‍ය ධර්මතාවයේ මත පිහිටා මනුෂ්‍ය කියලා කියන්නේ මොකක්ද? උසස් මනසක් ඇති බව. මනස උසස් නම් Tamanට දැනෙන්න ගන්නවා වැටහෙන්න ගන්නවා මනස විනාශ කරන ධර්මතාවය. මනස කෙලෙසන, මනස පරිහානියට පමුණවන, මනස කිලිටි කරන, Tamanටත් අනුන්ටත් අවැඩදායක ඒ මනෝභාවයන් ඔහුට දැනෙන්නට ගන්නවා. ඒ දැනෙනකොට එතනත්තා කල්පනා කරනවා මේක නම් තරම් සුදුසු තත්වයක් නෙමෙයි. මේකේ මුලින්ම පිරෙන්නේ මගේ මනසමනේ. තථාගතයන් වහන්සේ සබ්බ පාපස් අකරණං කියලා දේශනා කළේ පව්කම් කරන්න එපා කියලා දේශනා කළේ ඒක ලෝකෙට හානි නිසා විතරක් නෙවෙයි තමනුත් ඒකෙන් නැසෙනවා. හරියට අනුන්ට වෛර කරනවා අනුන්ට හිංසා කරන්න හිතනවා කියලා කියන්නේ පින්නතුනේ ගිනි අඟුරු අරගෙන අනුන්ට ගහන්නට හිතනවා වගේ. මුලින් පිච්චෙන්නේ තමයි. අසුචි පිටක් කරගෙන අනුන්ට දමා ගසන්නා වගේ. මුලින්ම කිලිටි වෙන්නේ තමයි. ඒ වගේ තමයි අනුන්ට හානි කරන්න හිතනවද පීඩා කරන්න හිතනවද හිංසා කරන්න හිතනවද ඒ සිතු සිතුවිල්ලෙන් මුලින් වෙනසෙන්නේ තමන් දෙවනුව තමයි ලෝකෙට අනර්ථය සිද්ධ ඒ නිසා Tamanගේ මනස උසස් නම් Taman සත්පුරුෂයෙක් නම් Taman ඥානවන්තයෙක් නම් ඒතනත්තට පුළුවන්කම තියනවා ඒ මනසේ උසස් භාවය ප්‍රයෝජනයට ගනිමින් කල්පනා කරන්න සිතන්න තේරුම් ගන්න මේ ඇතිවෙන මනෝභාවය මේ සිතුවිල්ල තරම් හොඳ දෙයක් නෙමෙයි මේක ක්‍රියාත්මක වීම ඊටත් වඩා භයානකයි නිසා මේකෙන් රැකෙන්නට ඕනේ කියලා ඊටාම සුවිශේෂ පුද්ගලය ලෝකයේ තුල ඇතුළතින් පිටතින් කියන දෙපසින්ම සංවරය වෙනවා ඒ සංවර වීම හැබෑ සීල සංවරයයි ඊට වඩා පල්ලෙහා මට්ටමේ අය මනස සංවර කරගන්න බැරි වුණත් කය වචනේ සංවර කරනවා ඒක ශික්ෂණයයි ඒකත් ලෝකයට ප්‍රයෝජනවත් එහෙමවත් කරන්න බැරි අය দমনය කරලා ඒ අය රක්ෂණය කරලා ඒ අයට වැටකඩලු බැඳලා ලොවට සිද්ධ වෙන අපරාධ වළක්වන්නට නීතිය සහ දඬුවම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒක ඊටාම මූලිකම අවස්ථාවයි. ඇයි මෙහෙම කරන්නට වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකයේ අනුවන පුද්ගලයෝ බහුලයි ප්‍රඥාව අඩු අය බහුලයි ඒ අය වැරද්ද වැරද්ද හැටියට පිළිගන්නට ලෑස්ති නැහැ වැරදි කරනවා සමහර විට කරනකොට ඒක වරද කියලා නොතේරෙන්න පුළුවන්. හැබැයි පස්සේ තේරෙන්න පුළුවන්. ඒ පස්සෙවත් තේරුම් ගන්නට ලෑස්ති. සමහර වෙලාවට වැරද්ද කියලා කරන මොහොතේ දන්නවා පස්සෙත් ඒක වසන් කරන්න උත්සාහ කරනවා. වැරදි කරන අය අතරත් දෙපිරිසක් ඉන්නවා. නොදැන වැරදි කරලා පස්සේ තේරුම් ගන්න පිරිසක් ඉන්නවා. වැරද්ද බව දැන දැනම කරන පිරිසකුත් ඉන්නවා. මේ දෙපිරිසගෙන් පස්සේ හරි තේරුම් ගන්න පුද්ගලයාට පසුව වරද හදා ගන්නට පුළුවන්. අන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්ඡං අච්ඡයතෝ පස්සති යමෙක් වරද වරද හැටියට දකිනවා නම් ඒතනත්තා ඥානවන්තේ වරද වරද හැටියට දකින්නේ නැත්නම් පිළිගන්නට ලෑස්ති නැත්නම් ඒතනත්තා අනුනෝ අනුවනේ ඔහු නිසා Tamanට විතරක් නෙමෙයි ලෝකෙටම හානි සිද්ධ ඒ වගේම අපි මතක තියාගන්නට ඕනේ එහෙම වැරද්දක් සිද්ධ වෙලා යම්කිසි කෙනෙක් පිළිගන්නට සූදානම් නම් සැකසෙන්නට ලෑස්ති නම් අපට සත්භාවයක් තියෙන්න ඕන ඔහුට අත දීලා එතනින් ගොඩ ගන්නට. සමාජයේ පැත්තෙන් බැලුවහමත් මේ අතින් හරීම දුර්වලයි. මිනිස්සු වරද පිළි අරගෙන සැකසෙන්නට උත්සාහ කළාට සමහර මිනිසුන්ට ඉඩ දෙන්නේ වරද සකස් කරගන්න. ආපහු ආපහු අරකම කියලා අරකම මතු කරලා ඒ තනත්තා විනාශ කරන්න උත්සාහ කරනවා. නීතියේ පවතින හොඳ පැති ගොඩක් තියෙනවා එක්තරා දුර්වල පැත්තක් හැටියට අපි දකින්නේ මෙන්න මේ කාරණේ මොකක්ද ජීවිතේ පළමුවෙනි වතාවට නොදැන වැරද්දක් කෙරුණා වුණත් නීතියෙන් ඒ තැනත්තාට සහනයක් නැති අර පිළි අරගෙන එකඟ වුණොත් යම් ප්‍රමාණයක පොඩි සහයක් තියෙන්නට පුළුවන් නමුත් අර වරද නොදැන කරපු කෙනාට වුණත් නීතියෙන් සහනයක් නැහැ මොකද එහෙම සහනයක් සලස්සන්න බෑ එහෙම සහනයක් සලස්සන්නට මේ පුද්ගලයා දැනගෙනයි කලේ නොදැනයි කලේ කියලා එහෙම එකක් මනින්නට ගියොත් එහෙම එතන නීතියක් පවත්වන්නට දුෂ්කරයි. ඒ නිසා අදාළ කරුණු ටිකක් සලකා බලලා මේ කාරණේ හිලා මේතනත්ත වැරදිකාරයි. කියලා නිගමනය කරන්න සිද්ධ වෙනවා. මේක මේ නීතිය තුල පවතින එක්තරා දුර්වලතනක්. එතකොට අපිට එතනදී මානුෂීය වෙන්නට පුළුවන් නම් ඉතින් මම හිතන්නේ නීතිඥවරු හැටියට එතකොට විනිසුරුවන් හැටියට මෙහිදී බොහෝ දෙයක් කරන්නට පුළුවන්. අපට අවංකව තේරෙනවා නම් මේ මිනිස්සයා නම් වැරදිකාරයා තමයි. හැබැයි මේ මිනිස්සයා සැකසෙන්නට ලෑස්තියි. මේ තැනත්තා වැරද්ද කරලා තියෙන්නේ ඒක වැරද්ද බව තේරුම් අරගෙන නෙමෙයි සමාජයේ විසින් පොළඹවලා එහෙම නැත්නම් හැඟීම් වලට වහල් වෙලා නැත්නම් වෙනත් කාරණයක් මත පිරිහිලා එහෙම නැත්නම් පාප මිත්‍ර ඇසුරට වැටිලා හැබැයි වටහලා දුන්නොත් මහු රකින්නට පුළුවන් කියලා තේරෙනවා නම් අපිට දැනෙනවා නම් එතනදී නීතිය කොහොම වුණත් මානුෂීය වශයෙන් අපට සිතලා කල්පනා කරලා ක්‍රියාත්මක කරන්නට පුළුවන් පැතිත් යම් යම් ආකාරයකින් තිබිය හැකියි මම දන්නේ නීතිය එහෙම ඉඩක් තියනවාද කියලා කොහොම වුණත් අපිට මේ මනුෂ්‍යකම එතෙන්දී අවදි කරගන්නට පුළුවන් නම් නීතිඥවරු හැටියට වුණත් විශේෂයෙන් විනිසුරුවන් හැටියට කටයුතු කරද්දී පුළුවන්කම තියනවා ඒ සමාජයේ සැකසෙන්නට සූදානම් අයට. හැබැයි ඉතින් වරද සකසා ගන්නට ලෑස්ති නැති අයට අපට කරන්නට දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඉතින් දඬුවම තමයි කරන්නට තියෙන එකම විකල්පය මොකද සමාජය රැක ගන්නට ඕන නිසා. නමුත් අර විදිහෙන් වරද වරද හැටියට පිළි අරන් නැගී සිටින්නට කැමති නම් ඒ අයට සමාජ සාර ධර්ම වශයෙන් පිහිටලා කල්පනා කරලා අපට උදව් කරන්නට පුළුවන් නීතිමය වශයෙන් යම් සහනයක් සලස්වා දෙන්නට පුළුවන් නම් මනුෂ්‍යකම ඇතිව එතනදී අපට සමාජය ගොඩ ගන්නට ලොකු දායකත්වයක් සපයන්නට පුළුවන් මම හිතන්නේ නීති ක්ෂේත්‍රය හරහා වුණත් අපට ඒ විදිහේ දහම ගැන සිතලත් කටයුතු කරන්න පුළුවන් තැන් අපිට මතු කරගත හැකියි හැබෑවටම අපට සත්භාවයෙන් මානුෂීය වශයෙන් කටයුතු කරන්න පුළුවන් නම් කෙනෙකුගේ කෙනෙකුට පක්ෂග්‍රාහී නොවි. ඉතින් මෙතනදී අපට නීතිමය වශයෙන් කටයුතු කරනකොට සමහර වෙලාවට නීතිඥයෙක් හැටියට Tamanට නඩුව ගෙනල්ලා බාර දෙන පුද්ගලයාගේ පැත්ත ගන්නට සිද්ධ වෙනවා. එතකොට Tamanට මුදල් ගෙවන පුද්ගලයාගේ පැත්ත ගන්නට සිද්ධ වෙනවා. එතකොට මේවා නීතිමය වශයෙන් යම් යම් රාමු නීතිමය වශයෙන් බැඳෙන්නට සිද්ධ වෙන තැන්. එතකොට ඒ වගේ තැන්වලදී 100%ක්ම manussකම සලකලා අපට කාරණේ බාර දෙන පුද්ගලයාට විරුද්ධ වෙන්නටත් Tamanට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නීතිය සහ manussකම කියන මේ දෙක ගත්තයින් පස්සේ පරස්පර වෙන තැන් සමහර තැන් තියෙනවා සමහර තැනකදී manussත්වය සලකන්නට බැරි වෙනවා සමහර තැනකදී නීතිය සලකන්නට බැරි වෙනවා නීතිය සහ manussකම් කියන මේ දෙකම සමබරව පවත්වාගෙන යන්නට ලොකු ප්‍රඥාවකින් ලොකු ඉවසීමකින් ලොකු සංයමයකින් හැබැයි manussකම් ඇතුව කටයුතු කරන්නට අපට සිද්ධ වෙනවා. ඒ මානුෂීය භාවය, ඒ සත්භාවය අපි තුල පවත්වා ගන්නට පුළුවන් නම් සමාජයට මෙහෙවරකුත් කරමින් Tamanගේ වෘත්තියත් පවත්වාගෙන සැකසෙන්නට උනන්දු වෙන පිරිසට සැකසෙන්නට උත්සාහ කරන පිරිසට යම් ප්‍රමාණයකින් අතදීමක් කරන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක එක්තරා සත්භාවයක්. ඒක සත්පුරුෂකමක්. ඒක ඥානවන්ත බව. ඒක පඬිතකම. ඒක මුළු මහත් සමාජයේම සකසන්නට අපේ දායකත්වය ලබා දීම. හැබැයි නීතිය පැත්තකින් තිබ්බ වුණත් සමාජයේ සාමාන්‍ය මිනිස්සුවත් ඕකට එච්චර ලෑස්ති වෙන්නේ නැහැ. නීතිය පැත්තකින් තියමුකෝ. නීතිය නම් යම් යම් බාධක සීමාමායින් තියනවනේ. මේ manussකම් සලකලා හැම නීතියක් නැතුව එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොටවත් මිනිස්සු එච්චර එහෙම කරන්නට ලෑස්ති නැහැ. ඒ කියන්නේ මට වැරදුනා මම ඒක තේරුම් ගත්තා දැන් මට සැකසෙන්නට ඉඩ දෙන්න කියලා කිව්වට ඒ වෙලාවට හා හෝ කියන්නට පුළුවන් හැබැයි ආය ආයෙත් අර වැරද්දම අදිනවා ගොඩාක් වෙලාවට විවාහ ජීවිතවල මේ ප්‍රශ්නේ තියෙනවා විවාහ සංස්ථාවල දැන් ඔය නඩු කියන ඒවා වැඩි හරියක් හොවන්නේ නැත්තේ එතකොට මේ මහා බරපතල ප්‍රශ්නවලට යන්නේ මොකක් නිසාද මේ වැරද්ද වැරද්ද හැටියට පිළි අරගෙන අනේ මං අතින් වරදක් සිද්ධ වුණා සමා වෙන්න කිව්වට එක්කෝ ස්වාමියා එක්කෝ බිරිඳ ඒ වරදට සමාව දෙන්නට ලෑස්ති නැහැ. ඒ වෙලාවට හා හෝ කියලා යටපත් කරනවා. හැබැයි ටික කාලයක් ගිහිලා රිද්දන්න ඕන වෙනකොට ආය අර යට වෙච්ච එක මතු කරලා ගන්නවා. ආය ආය ඒකම අරගෙන ඒකත් එක්කලම් පොරබදනවා. සමහර වෙලාවට ඉතාම ලාමක දේවල්. අපි හිතමු ඉස්කෝලේ යන කාලේ වෙනත් කෙනෙක් එක්කලා සම්බන්ධතාවයක් ඇති කරගෙන ලියුම් හුවමාරුවක් කරලා තියෙනවා. වෙනත් කෙනෙක් එක්ක හාදකම් පවත්වලා තියෙනවා. ඒ ඔක්කොටම සමාව දීලා කමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි හොඳින් ජීවත් වෙමු කියලා විවාහ වෙනවා. විවාහ වෙලා දරුමල්ලන් හදාගෙන තමන්ගේ දරුවොත් විවාහ වෙන්නට ආසන්න වෙනකොට අන්න අර ඉස්කෝලේ ගිය කාලේ ප්‍රශ්නේ ඇදලා ගන්න. ඒතකොට දැන් ඒකෙන් කිසිම පළක් නැහැ. දැන් ඒකෙන් කළ හැකි දෙයක්වත් නැහැ. නමුත් අර පරණ එක අදලා අරගෙන ආපහු රණ්ඩු සරුවල් වෙනවා. ආපහු දැන් ඔන්න තමන්ගේ දරුවොත් විවාහ වෙන්නට සූදානම් වෙනකොට ඔන්න දෙන්න දිමාලෝ දික්කසාද වෙන්නට හදනවා. ඇයි මෙහෙම වෙන්නේ? අර වරද වරද හැටියට පිළිගත්තාම ඒකට සමාව දීලා සකස ගන්නට තරම් මානුෂීය බවක් Taman තුල නැතිනම් මනුස්සකම් අපි තුල නැත්නම් එච්චර සත්භාවයක් අපි තුල නැත්නම් ඒතරම් ඥානවන්ත බවක් අපි තුල නැත්නම් ඒ තැනත්තාට සමාජයට උදව් කරනවා කියන එක කරන්න ටිකක් දුෂ්කරයි. හැම තිස්සෙම මේ බඳු තැනත්ත හදන්නේ අනේකාගෙන් පලිගන්න. මට මෙහෙම කළා, අර එහෙම කළා. පරණ ඒවත් මතක තියාගෙන, අතීත ඒවා මතක තියාගෙන අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඒවා මතක තියාගෙන සමහරට ඉදිරියටත් මෙහෙම වෙන්න පුළුවන්, අර වෙන්න පුළුවන් කියලා නිකන් තමන් මනසින් මවාගෙන ඒවා තාම වෙලත් නැහැ. ඉස්සරත් මෙහෙම කළා ඉදිරියටත් මෙහෙම කරන්න පුළුවන් ඔය කිව්වා වුණාට කියලා අනාගතේ වෙන්න පුළුවන් කියලා හිතන දේවල් වලටත් රණ්ඩු වෙනවා මිනිස්සු. මෙහෙම තමයි. ତර බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ අතීතය සහ අනාගතය දෙකම භුක්ති විඳිනව වර්තමානයේ. ඇත්තට මේ වර්තමානය තුල මොකද්ද සිද්ධ වෙන්නේ කියලා සිහිනුවණෙන් කල්පනා කරලා තෝරා බේරා ගන්න පුළුවන් නම් මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හුඟක් මිනිසුන්ට ප්‍රශ්න ඇති වෙන්නේ, අ르බුද ඇති වෙන්නේ අතීතයේ භුක්ති විඳින්නට යනවා, අනාගතයේ භුක්ති විඳින්නට යනවා මේ දැන්. අතීතයේ සිද්ධ වෙච්ච දේ සිදු වෙලා ඉවරයි. ඒක අමතක කරන්නට කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. අපිට අතීතේ සම්පූර්ණයෙන් කන පිට හරවලා වලල්ලා දාලා ජීවත් වෙන්න බෑ. හැබැයි ඒක මතක තියාගෙන ඒකත් එක්කලා රණ්ඩු සරුවල් වෙන එකක් නෙමෙයි කරන්න නැත්තේ. ඒක ගැන තැවි තැවි ඉන්න එකක් නෙමෙයි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕනම කෙනෙක් අතින් වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. පළවෙනිම කාරණේ තමයි වරද වරද හැටියට පිළිගන්නට තරම් Taman තුල ඥානවන්ත බවක් ඇති කරගන්න. ඊට පස්සේ ඒක ගැන පසුතැවෙන එක නෙමෙයි කරන්න ඇත්තේ. ඊට පස්සේ එතනත්තා උත්සාහ කරන්න ඕන කොහොමද මං අතින් ඒ වැරද්ද සිද්ධ වුනේ? ඇයි මං අතින් ඒ අඩුපාඩුව සිද්ධ වුනේ? නැවත එහෙම නොවෙන්නට මම මොකද්ද කරන්න ඕන? වරදක් සිදු වුණා කියලා දැනගත්තාම එක්ක පසුතැවෙනෝ එහෙම නැත්තම් ඒක අමතක කරලා දාන්න උත්සාහ කරනවා. ওই දෙකම වැරදි. වරද සිද්ධ වුනහම පසුතැවිත් ඇවි ඉන්නවා කියලා කියන්නේ ඒ අකුසලයේ තවත් වැඩි කරගන්නවා. කෙරිච්ච වැරදට අමතරව තවත් වැරද්දක් අපි කරගන්නවා මනසින් දුබල වෙනවා. කඩා වැටෙනවා. කරන කියන දේවල් එතනින් එහාට අපිට નિවරදිව කරගන්න බෑ. ඒක ඥානවන්ත බවක් නෙවෙයි. ඒ වගේම ආව අමතක කරලා දාන දැන් අතීතයේ මේ අහවල් දෙයකට මතක් කරනවා අතීතයේ ਸਰව සම්පූර්ණයෙන් අමතක කරලා අපිට වැඩ කරන්න බෑ. එහෙම වුණොත් අපි කොහොමද අනාගතය සැලසුම් කරන්නේ? එහෙම වුණොත් අපි මොනවද ඉගෙන ගත්තා කියන්නේ? එහෙමනොත් අපි කොහොමද පරිණත වුණා කියලා කියන්නේ? එහෙනම් අපට අනාගතය අමතක කරන්න කියන එක නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අනාගතය සිහි කළාට කමක් නැහැ. හැබැයි ඒක පසුතැවෙන්නවත්, රණ්ඩු සරුවල් ඇති කරගන්නටවත් නෙමෙයි ජීවිත අවබෝධය ලබන්නට. මිනිස්සු අතින් වැරදි කරනවා. වැරදි කෙරුණාට අපට ඕන නැගී හිටින්න පුළුවන්. මේ මේ මිනිස්සු වරදින් නැගී හිටලා හොඳ සත්පුරුෂය වෙලා තියෙනවා. එහෙනම් එයි මට බැරි. එතකොට එහෙමනම් අන් අය වරදින් නැගී හිටින්න උනන්දු වෙනවා නම් ඇයි මට එයාට අත දෙන්නට බැරි? මෙසේ කල්පනා කරලා අපේ අනාගතය සැලසුම් කරගන්නට අතීතය ගැන ආවර්ජනා කිරීම වටිනවා. හැබැයි පසුතැවෙන්නටවත්, පලිගන්නටවත්, වෛර කරන්නටවත් නෙවෙයි පිළිතුර. මෙහෙම බුද්ධිමත්ව කල්පනා කරලා වරද වරද හැටියට දකින්නට කැමති කෙනාට ඒ සඳහා සහාය වෙන්නට පුළුවන් නම් දකින්නට උදව් කරන්නට පුළුවන් නම් එකෙන් ගොඩ ගන්නට අපට කරුණාවෙන් සහාය වෙන්නට පුළුවන් නම් ඒක ඥානවන්ත බවක් ඒක සත්පුරුෂ බවක් ඒතනත්තා ලෝකේ පඬිතෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉතින් මේ ඔක්කොම ටික කරන්න අතීතය ගැන සිහි කරන්නට වෙනවා අපට. ඒ නිසා අතීතය ගැන සිහි කිරීම නෙමෙයි වැරද්ද තියෙන්නේ අතීතය භුක්ති විඳින්නට යාම. මොකද්ද භුක්ති විඳිනවා කියන්නේ? සිහි කරනවා කියන්නේ එකක් භුක්ති විඳිනවා කියන්නේ එකක්. දැන් ඔන්න මේ තැනත්තා මට අහවල් දවසේ බැන්නා මගේ දේ පැහැරගත්තා මට ගැහුවා කියලා සිහි කරන එක අන සිහි කිරීමයි. ඒ ගහපු එකේ බැනපු එකේ එදා ඒ මොහොතේ දැනිච්ච වේදනාව අමනාපය දැනුත් මතු කරගෙන විඳින්න හදනවා. එතකොට මොකද වෙන්නේ? දැනුත් තරහ යනවා. දැනුත් අමනාපය ඇති. අන්න භුක්ති විඳිනවා කියන්නේ ඒකයි. සිහි කරනවා කියන්නේ එකක්, භුක්ති විඳිනවා කියන්නේ තව එකක්. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත් උතුමන් පෙර ආත්ම සිහි කරනවා. හැබැයි සිහි කළාට භුක්ති විඳින්නේ නැහැ. අතීතයේ අහවලා මාව බෙල්ල කපලානේ මරලා තියෙන්නේ කියලා දකිනවා. දැක්කා වුණාට ඒකෙන් ඒ මනුස්සයා ගැන අමනාපයක් ඇති කරගන්න යන්නේ නැහැ. එතෙන්දි මනස කැළඹුණොත් එහෙම පුබ්බේ නිවාසානුස්සති ඥානය එතනින්ම ඉවරයි. ඇයි? මනසේ සංයමයේ ගිලිහිලා යන්නේ. එහෙම කරගන්නේ කාරණේ දකිනවා, සිහි කරනවා, හැබැයි භුක්ති විඳින්නේ බොහෝ දෙනෙක් අර්බුද ඇති කරගන්න, ප්‍රශ්න ඇති කරගන්න, වරද වරද හැටියට පිළිගන්න ලෑස්ති කෙනාට සමාව දෙන්නට ලෑස්ති නැත්තේ. පරණ පහුගිය දේවල් යට ගියාව ඇද ඇද පලිගන්නට හදන්නේ මොකක් නිසාද මේ විදිහට අතීතයේ භුක්ති විඳින නිසා ඊළඟට සමහර උත්සාහ කරනවා අනාගතයේ භුක්ති විඳින්න. ඒ අනාගතයේ භුක්ති විඳින්නට උත්සාහ කරද්දී අතීතේ මෙහෙම වුණා මෙහෙම වුණා ඉදිරියටත් මෙහෙම වෙන්නට පුළුවන් කියලා සැලසුම් කර කර කල්පනා කර කර තමන් මනසින් කතන්දර මවාගෙන ඒවත් එක්කලා ගැටෙනවා. මේ දෙකම අර්බුද ඇති වෙන්නට හේතුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට වරද වරද හැටියට පිළිගන්නට පුළුවන් නම් ඒ තැනත්තා ඥානවන්තේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පඬිතෝ වාපි තේනසෝ බාලෝච පඬිතමානේ සවේ බාලෝති උච්චති යම්කිසි කෙනෙකුට Tamanට වැරදුනා කියලා තේරුම් ගන්න පුළුවන් නම් පිළිගන්න පුළුවන් නම් ඒ Tamanට වැරදුණු බව Tamanගේ අනුවන බව වටහා ගැනීමම ඥානවන්ත බව. නමුත් නෑ මට තමයි තේරෙන්නේ මම තමයි දන්නේ මට වැරදුන්නේ කියලා එක වහන්න හදනවා නම් ඒකම තමයි අනුවනකම කියලා කියන්නේ. බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති වුච්චති. ඒ අඥාන ක්‍රියාව කරලත් වරද කරලත් නෑ එහෙම නොවුනා වගේ පෙනී හිටින්නට උත්සාහ කරනවා. ඒකම තමයි අනුවනකම කියලා කියන්නේ ඒකම තමයි බාල ලක්ෂණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මිනිස්සෙක් අතින් වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය. හැබැයි ඒතනත්තාට Tamanට වැරදුනා මට ඒක හරියට තේරුනේ නැහැ. මේක පිළිගන්නට පුළුවන්. එතකොට පුද්ගලයෙකුට වරදින්නේ මොකක් නිසාද? ඒ කාරණය සම්බන්ධව අවශ්‍ය තරම් දැනුම ප්‍රඥාව මේ මොහොතේ අවදි කරගන්නට බැරි වෙන නිසා එක්ක ආවේගවලට වහල් වෙන නිසා එක්ක ප්‍රඥාවේ අඩුකම නිසා මේ මොනවා හරි දුර්වලකමක් නිසා එතකොට සමාජයෙන් යම් යම් කරුණු එතනට මතුවෙන්නට පුළුවන් සමාජයෙන් කවර කාරණේ මතුවුණත් තමන් වරද්දා ගන්නේ තමන්ට ඒක නිසි ලෙස සමබර කරගන්නට තරම් මනසේ ප්‍රඥාව අවදි කරගන්නට බැරි වීම නිසා. ඉතින් ඒ නිසා යම්කිසි අර්බුදයක් යම්කිසි ගැටලුවක් යම් ප්‍රශ්නයක් හැමතිස්සෙම ඇති වෙන්නේ යම් වරදක් තමන් අතින් සිද්ධ වෙන්නෙම එතන දුර්වලකමක් තියෙන නිසායි ඒ දුර්වලකම දකින්නට බැරි වුණොත් කවදාවත් ඒ පුද්ගලයාට වරදින් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. වැරදි හදා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය තුල වඩාම අගය කරන්නේ වැරදි නොකර සිටින්නට පුළුවන් නම් ඒක හොඳටම හොඳයි. නමුත් වැරදි සිදු වුණා වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වරද වරද හැටියට තේරුම් ගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට නැගී සිටින්නට පුළුවන්. ඒකයි වඩා වැදගත් වෙන්නේ. තථාගතයන් වහන්සේ හැම විටම අනුශාසනා කරන්නේ වැරදි නැති පුද්ගලයින්ට නෙමෙයි. වැරදි නැති පුද්ගලයින්ට 아무තුවෙන් හැදෙන්නට දෙයක් නැහැ කියන්නේ රහතන් වහන්සේලාට කෙලස් නැසූ උතුමන්ට 아무තෙන් අනුශාසනා කරන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේලා තුල වරදක් නැති නිසා සමාජයට හානියක් වෙන්නෙත් නැහැ. තමනුත් නිදොස් වෙලා. එහෙනම් තථාගතයන් වහන්සේ හැම විටම අනුශාසනා කළේ මග පෙන්වුවේ කාටද? වැරදි සහිත පුද්ගලයාට. මොකටද? ඒ වරද වරද හැටියට තේරුම් අරගෙන ඒ අනුවන බව අනුවන බව හැටියට තේරුම් ගන්නට යමෙකුට පුළුවන් නම් එතනින්ම ප්‍රඥාව උපදිනවා. එතන ඉඳන් අපට ඉදිරියට වැඩෙන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ කාරණේම තමයි. පළමුවෙන්ම ගැටලුවක් තියෙනවා නම් මොකද්ද ගැටලුව කියලා තේරුම් ගන්න. මොකද්ද ප්‍රශ්නය? ඊට පස්සේ ඒකට හේතුව හොයන්න. ඊට පස්සේ ඒක වෙනස් කරන හැටි තේරුම් ගන්න. වෙනස් කරන්න තමයි මොකද්ද කරන්න ඕන කියලා ටික ටික ක්‍රියාත්මක කරන්න. මේක තමයි කල යුත්තේ. එතකොට අපිට වරදින්නේ අපිට අර්බුදයක් ඇති වෙන්නේ ගැටලුවක් ඇති වෙන්නේ ඒකට අවශ්‍ය තරම් ප්‍රඥාව නැති නිසානේ. එමනම් ප්‍රඥාව උපදවන්න මොකද්ද කරන්න නැත්තේ? මේ පියවර හතරෙන් අනුපිළිවෙලින් ආපස්සට යනවා. අර එක තැනකදී අයින්ස්ටයින් කියනවා පුද්ගලයාට ප්‍රශ්න විසඳන්නට බෑ ඒ මොහොතේ තියෙන ප්‍රඥාවෙන්. ඒ මොහොතේ තියෙන ප්‍රඥාව ප්‍රමාණවත් නෑ ප්‍රශ්න විසඳන්නට. මොකද්ද මේකෙන් අනිත් පැත්තෙන් කියන්නේ? ඇත්තටම ප්‍රඥාව අදාළ කාරණයට අදාළ ප්‍රඥාව තියනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යමක් අපට ප්‍රශ්නයක් වෙන්නෙම ඒ සම්බන්ධ ප්‍රඥාව නැති නිසා. වෙන කාරණයක් ගැන ප්‍රඥාව තියෙන්න පුළුවන්. වෙන කාරණයක් ගැන උගත්කම් දැනුගත්කම් අත්දැකීම් ඔක්කොම තියෙන්න පුළුවන්. යමක් අපට ප්‍රශ්නයක් වෙනවා කියන්නේම යමක් අපට වරදිනවා කියන්නේම ඒ සම්බන්ධව අවශ්‍ය ප්‍රඥාව නැහැ කියන එකයි. ඒ සම්බන්ධව පුහුණුව නැහැ කියන එකයි. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? බුදුහාමුදුරුව අපට පැහැදිලි ක්‍රමයක් දේශනා කරනවා. කොතනද වැරදුනේ? මොකද්ද ප්‍රශ්නේ කියලා හොඳට හාත්පස හිතලා බලන්න. ඇයි එහෙම වැරදින්නට හේතු මොනවද? මොනවද එහෙම පිරිහෙන්නට හේතු? ඒ ගැටලුව මතුවෙන්නට හේතු මොනවද කියලා දෙවනුව ඒක ගොඩනැගෙන්නට නිර්මාණය වෙන්නට පසුබිම ගැන හේතු සාධක ගැන විමසා බලන්න. ඊට පස්සේ මේක වෙනස් කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. වෙනස් කරන්න කල යුතු දේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරන්න පුහුණු කරන්න. අන්න ඒ පියවර හතරෙන් තමයි පුද්ගලයා පරිණත වෙන්නේ පුද්ගලයාගේ ප්‍රඥාව වැඩෙන්නේ පුද්ගලයෙක් යම් දිනක වරදින් නිදහස් මම හිතන්නේ අපි ඕනම ප්‍රශ්නයක් විසඳද්දී නීතිය තුල වුණත් ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ ගැටලුවක් තියෙනවා නම් මොකද්ද මේ ගැටලුව? හාත්පසින් මේ ගැටලුව පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ කොහොමද මේක වෙලා තියෙන්නේ? මොනවද සාධක? ඒ සාධකත් එක්කලා බලලා තමයි කල්පනා කරන්නේ මේක විසඳිය යුත්තේ කොහොමද? ඒ සඳහා මොනවද කළ යුත්තේ? ඉතින් ඕනම ප්‍රශ්නයක් විසඳනවා නම් ලෝකේ ඕනම ප්‍රශ්නයක් හරියට निराකරණය කරනවා නම් කරන්න තියෙන්නේ ඔය පියවර හතර පමණයි. ප්‍රශ්න අපිට වහලා දාන්නට පුළුවන්, එහෙම නැත්නම් යට කරන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් අතකට හරවන්නට පුළුවන්. එහෙම එක එක දේවල් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් හරියට විසඳනවා නම් විසඳන්න තියෙන්නේ එකම සාර්ථක ක්‍රමයයි. ඒ තමයි ගැටලුව මොකක්ද? ගැටලුවට හේතුව මොකක්ද? ඒ නිදහස් වෙන්නේ කොහොමද? ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල මොකක්ද? සබුදුරජාණන් වහන්සේ දේශනා කරන වැරදි සිද්ධ වෙන නැති අය ලෝකේ හොයන එක තරමක් දුෂ්කරයි රහතන් වහන්සේලා සහ පසේ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා වැනි කෙලස් නැසූ උත්තමයින් වැරදි නොකරන අය හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. ඉන් මෙපිට ඕනම පුද්ගලයෙක් අතින් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්, වරද සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ගැටලුව වරද වරද හැටියට නොපිළිගැනීමයි. ඒ වරද වරද හැටියට නොපිළිගන්නා බව කියන්නේ අනුවන බව. යමෙකුට වරද වරද හැටියට පිළිගන්නට පුළුවන් නම් යෝ බාලෝ මඤ්ඤති බාලයන් පඬිතෝ ආපිසේනසෝ. ඒ වරද පිළිගැනීමෙන්ම ඒ දෝෂය දැකීමෙන්ම ඒ තනත්තා ඥානවන්තයෙක් වෙනවා, පඬිතෙක් වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් නෑ මම මෙච්චර දන්නවා මට මේ පැත්තෙන් දැනුගත්කම් තියෙනවා මට අහවල් උපාධියක් තියෙනවා ඒ නිසා මට වරදින්න විදිහක් නෑ මගේ අතින් එහෙම වෙන්න විදිහක් නෑ කියලා අර වෙනත් වෙනත් දැනුගත්කම් හැකියාවන් එක්කලා මේ වෙච්ච වැරද්ද වහන්න හදනවා නම් ඒකෙන්ම තමයි අනුවන බව ප්‍රකට වෙන්නේ වෙනත් කරුණු පිළිබඳව දැනුම උගත්කම හැකියාව තියෙන්න පුළුවන්. නමුත් මේක වැරදුනේ මොකක් නිසාද? ඒ ගැන වැටහීම පරිණතව මදිකම නිසා ඒක පිළිගන්නට ඕන. ඒක තේරුම් ගන්නට ඒ පිළිබඳව අවංක වෙන්න එහෙම අවංක වුණොත් තමයි ඒතනත් ආයතනින් නැගී සිටින්නේ නැත්නම් ඔහුගේ අනුවන බව දුරු කරගන්න පුළුවන්කමක් නැහැ. මෙසේ Tamanගේ වරද වරද හැටියට දකින්නට පුහුණු වෙනවා. සේම තව කෙනෙක් අතින් සිද්ධ වෙච්ච වරදක් වරද හැටියට පිළිගන්නට ලෑස්ති නම් සත්භාවයේ පිහිටලා මනුෂ්‍ය ධර්මවල පිහිටලා ඒ අයට නැගී සිටින්නට අත දෙන එකත් ඥානවන්ත බවක්, පඬිත ක්‍රියාවක්, සත්පුරුෂ ක්‍රියාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ලෝකේ නීතිය වෙත ගිහිල්ලා දඬුවම් වලට භාජනය නොවි ඉන් මෙපිට බොහෝ දෙනෙකුට තමන් රැකගෙන අනුන් රකිමින් තමන්ටත් ලෝකෙටත් හානි නොවි සත්පුරුෂ මිනිස්සෙයින් හැටියට ජීවිතේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා සාමකාමී සමාජයක් පරිසරයක් ගොඩනගමින් මෙලව පරලව දෙලවම රැකගන්නට පුළුවන්කම තියෙනවා.